ඔබ සුවසේ නින්දට යන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබට මේ කාරණේ වැදගත් වෙයි. මම අද ඔබට කියලා දෙන්න හදන්නේ සිහියෙන් කොහොමද අපි නින්දට යන්නේ කියලා. අපි ඒ ගැන කතා කරන්න සාරියල්ල ළඟට යමු. අපි හැමෝටම සුව නින්දක් අවශ්‍යයි. නමුත් සමහර වෙලාවට අපි නින්දට ගියාට අපට සුවසේ නින්ද යන්නේ නැහැ. ඒ නිසා සිහියෙන් නිදාගන්නේ කොහොමද කියලයි අද මම ඔබට කියලා දෙන්න හදන්නේ. දවස නිමා වෙලා අපි නිදාගන්න කියලා ඇඳට ගියාට ඇඳට ගිය වහාම අපට නිින්ද ලැබෙන්නේ නැහැ. දවසේ අතපසු වෙච්ච වැඩ අපට කල්පනා වෙනවා. හෙට දවසේ කරන්න තියෙන වැඩ කල්පනා වෙනවා. ඒ කියන්නේ අපේ හිත අතීතයේ පිළිබඳව පශ්චාත්තාප වෙමින් එහෙම නැත්නම් අනාගතය පිළිබඳ සැලසුම් හදමින් කාලය ගත කරනවා. වෙලාවට නිින්ද යන්නේ නැති වුනහම අපේ හිත නොරුස්නා ගතියකටත් එළඹෙනවා. සමහර විට එතකොට ඔබ කරන්නේ ජංගම දුරකථනය අරගෙන ඔහේ ඔබ ඔබා ඉන්න එක. එහෙම නැත්නම් ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්න එක. අපට සුව නිින්දක් අවශ්‍ය නම් අපි කල යුත්තේ සිහියෙන් නිින්දට යන එකයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ නිින්ද අවශ්‍ය වේලාවට ඇඳට ගිහිල්ලා සුවසේ දිගා වෙන එකයි. ඔබ දිගා වෙලා ඉන්න ඉරියව්ව සුව පහසුද කියලා හිතෙන් බලන්න. එහෙම නැත්නම් නැවතත් ඉරියව්ව සකස් කරගෙන හොඳට දිගා වෙන්න. ඊළඟට ඔබේ කයට අවධානය යොමු කරන්න. මම දැන් මෙතන ඇවිදිනවා නෙවෙයි, වාඩි වෙලා ඉන්නවා නෙවෙයි, වැඩ කරනවා නෙවෙයි නිදාගෙන ඉන්නවා කියන හැඟීම හිතට ගන්න. කය ඇඳෙහි ස්පර්ශ වෙලා තියෙන ආකාරය හිතෙන් දකින්න. කයේ මස්පිඩු ලිහිල්වන ආකාරය ඔබට දැනේවි. ඔබේ මුළු කයම නිශ්චල වුණත් ඔබ හුස්ම ගන්න බව ඔබට දැනේවි. එහෙම දැනුනොත් අපි පර්යංක භාවනාවේදී හුස්ම දිහා බලනවා වගේ හුස්මට හිත තියාගන්න බලන්න. ආස්වාසය සිද්ධ වෙනකොට ආස්වාසය කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසය සිද්ධ වෙනකොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න. මෙහෙම හුස්ම කිහිපයක් මෙනෙහි කරගෙන යනකොට අපි නොදැනුවත්වම වාගේ අපේ හිත නින්දට වැටෙනවා. එහෙම වෙන්නේ හුස්ම වැනි ඕලාරික අරමුණක් අපි මෙනෙහි කරන්න ගත්තාම හිත කම්මැලි වෙලා නින්දට වැටෙන එක. නමුත් ඒක සිහියෙන් නින්දට යාම නෙවෙයි. එතනදි වෙන්නේ අපි මුලාවටපත් වෙලා නොදැනුවත්වයි නිින්දට යන්නේ. ඉක්මනින් නිින්ද නොයන ඔබට එක පැත්තකින් ඒ ක්‍රමයක් හොඳයි. නමුත් සිහියෙන් නිින්දට යනවා කියන්නේ අපි නිින්දටපත් වෙන අන්තිම හුස්ම රැල්ල දක්වාම සිහිය පවත්වගෙන යන එක. නමුත් ඒක ටිකක් අමාරු වැඩක්. නමුත් ටික කලක් ඔබ මේ ක්‍රමය උත්සාහ කරලා බලනකොට ඔබට දැනේවි ටිකෙන් ටික හුස්ම අතරින් නිින්ද දැනෙන බව. නිදිමත එකවරම එන එකක් නෙවෙයි. ඒකට පෙර ලකුණු ටිකක් පහළ වෙනවා. අන්න ඒ ටිකත් අපි සිහියෙන් දකින්න ඕනේ. සමහර විට ඔබ නිින්දට වැටෙනවා නැවත හුස්මට අවධානය යොමු වෙනවා වගේ අවස්ථාත් අත්විඳින්න ඉඩ තියෙනවා. කොහොම නමුත් ඔබ නිින්දට වැටීමට පෙර ගන්නා අන්තිම හුස්ම රැල්ල දක්වාම සිහිය පවත්වන්න උනන්දු වෙන්න ඕනේ. එහෙම වුණොත් අපි සුවසේ නිින්දට යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබට එකම නිින්දකින් සුවසේ අවදි වෙන්නත් පුළුවන්. ඔබට නපුරු සිහින පේන එකකුත් නැහැ. ඒ නිසා මුලාවෙන් තොරව සිහිනුවණින් යුක්තව නිින්දට යන කෙනෙක් බවට පත් වෙන්නට උත්සාහ කරන්න. ඔබ හැම දිනාටම සිහිනුවණින් යුක්තව නිින්දට යන්නට අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි